ගරු ස්වාමීන් වහන්සේ පහත සඳහන් වචනවල විවිධ වූ සියුම් වෙනස්කම් සහිත තේරුම් ඇති බව වැටහුණත් ඒවා පිළිබඳව නිවැරදි වූ පැහැදිලි වූ අවබෝධයක් මට නැත. එබැවින් කරුණාකර එම වදන්වල අරුත් කෙටියෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. එක සතිය වරහන් ඇතුලේ උදාහරණ ලෙස ආනාපාන සතිය කායගත සතිය දෙක අනුපස්සනාව තුන සතිපට්ඨානය හතර භාවනාව පහ මානසිකාරය හය අනුස්සතිය හත මෙනෙහි කිරීම. ත්වන් සරණයි. ඇතර මේ එක වචනයකට එක තේරුමක් හේතු කරන්න යන්නේක නිත්‍ය සංඥාවේ හැටියක්. නමුත් මේ වචනේ එන්නේ එන්නේ දවසින් දවස වෙස් පැහැෙනවා. ඊපස්සේ පාස හැවහලනවා. සතිය කියන වචනේ තමයි ගොඩක් කරාට මේක සඳහන් වෙලා තියෙන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සතිය අටපලක සඳහන් වෙනවා. සතර සතිපට්ඨාන, සති ඉන්ද්‍රිය, සති බලය, සති බොජ්ජංගේ සහ සම්මා සතිය කියලා. ඔය හැම එකේදීම අර්ථයේ වෙනසක් ඇති වෙනවා. නිසා මේකයි සත්‍ය කියලා අල්ලගත්තොත් භාවන එතනම හිටිනවා. සත්‍ය කියන කෝණේ වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියලා සතිපට්ඨාන කරනවා සත්‍ය ආනපන සතිය කරනවා සතිය සතිය කියන්නේ සතිය. ඒක අරගෙන අනේකයි තියෙන්නේ. මම මතක නැහැ මේ ළඟදී මම කියු පොතේ වෙන්නේ නැති මේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් ගාට ගෝලේ ගිහිල්ලා කියලා අහලා කියනවා මට මේ ගොඩාක් තේරෙන්නේ මට එකක් ලීසි එකක් කියලා දෙන්න කියලා. ඊට පස්සේ මේ අවයානස් කියලා දෙනවා. ඊට පස්සේ මට තේරෙන්නේ නැහැ ඒකට. අවයාන අවයානස් කියවල. ඊනොට මට වචන තේරෙන්නේ අවයානස් අවයානස් අවයානස් කියවල. ඒක තේරුම් ගත්ත දවසේ ඉවරයි ඔක වචන. අර ගුරුවරට එකක් වෙනවා, මේ ගුරුවරට එකක් තියෙනවා, ඥානමෝලිය හඳුනා පොතේ එකක් තියෙනවා, බුද්ධත්ව හඳුනා පොතේ තව එකක් තියෙනවා, ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති පොතේ තව එකක් තියෙනවා. ගොඩාක් තේරුම් තියෙනවා. මේ පටලවිල්ල ඇත්ත. නමුත් පටලවිල්ල මේ කොකට තරින තයිලයක් නැහැ. මොකද මේ සත්‍ය කියන වචනේ තමන්ගේ භාවනා දියුණු වෙන දියුණු වෙන ඒක අර්ථයේ ඡායාව වෙනස් වෙනවා. ඒ නිසා ඔය දන්න ප්‍රදේශය හොඳටම ඇති. කරන කරන යන විවෘත වෙන්නේ. මේ විදිහට තාර්ථයක් වෙනවා. මේ විදිහට තාර්ථයක් වෙන්න පුළුවන්. අර්ථ වෙනස් වෙන ගතිය නිසා වචනයකට නිත්‍යාර්ථය දීපු ගමන් දැනුම නර්ථමතර වෙනවා. දැන් කරන්නේ වචනයක් තේරුම් ගතට පස්සේ ඒක ඉංග්‍රීසි පොතකුත් ගන්නවා. පාලි පොතකුත් ගන්නවා. සිංහල පොතකුත් ගන්නවා. බුරුම පොතකුත් ගන්නවා. අරගෙන තියාගෙන ඉන්නවා වටේට එක වෙලාවට එකක් ගත්තා අනික වෙලාවට තව එකක් ගත්තා අනික වෙලාවට තව එකක් ගත්තා එක එක එක එක තේරුම් තේරුම් හරි සජීවී හැම වෙලාවෙම. මම දන්නවා කියලා කොයි වෙලාවකත් හිතෙන්නේ. තව ඉගෙන ගන්න තියෙනවා. එක එක එක එක පැති වලින් තියෙන නිසා ඒ වචන වල මේක ප්‍රධාන දේ සත්‍ය තියෙන ඉතින් සත්‍ය කියන එක විතර මතක තියාගෙන ඉන්න ඒ භවනා දිනු යනකොට එක එක තැන් වලදී එක එක පසුබිමට සාපේක්ෂව ඒ හස්තේ සියුම් විප්සිතය නිසා එකකට ඇල්ලුවොත් එතන හිර වෙනවා ඒ නිසා ඔය දැනුම හොඳයි නිරුත් ධානය ඉදිරියට අනේක තමයි කරන්නේ. නිතර බනහන්න නිතර වචනයක් හම්බ වෙනකොට ඒවා හොඳම දේ තමයි ලියාගන්න එක. ලියාගත්ත මේ ප්‍රශ්න කෙලිම ඔළුවට වදින ඇවිලා. ඒතර තමන් තුළම තේරුම් ගන්න තේරුම් එකට කරනවා තමන්ගේ බනපොත කියලා එකක් හදෙනවා. මගේ බනපොත කියලා. ඒකෙන් තමයි තමන් අන්තිමට පසුබට සාපේක්ෂව හොයාගන්නේ. නැතුව එක්කෙනෙක්ම අනුගමනය කරන්න යන්න එපා. එතකොට වචනේ මැරෙනවා. පණ පිටවන්න අර්ථ වෙනස් වෙන බව තේරුම් ගන්නවා.